තව ප්‍රශ්න තියෙද එතන? එහෙමයි හඳුරන්නේ. ගරු ස්වාමීන් වහන්ස ජීවිතය සිතවිල්ල කියන හැඟීම යහපත්ද? ජීවිතය නිතර අනිත්‍ය බව දැකීම සෝවාන් වීමට ප්‍රමාණවත්ද? নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අනිත්‍ය කියන එක අපි දකින්නට උත්සාහ කරන්න ඕන ඒක අපට නිවන් දකින්න කෙලස් නසන්න අවශ්‍යයි. නමුත් අනිත්‍ය දැක ගන්නට අපට හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේවල් අනිත්‍යතාවයට පත්වීමයි අපි වටහා ගන්නත්. එහෙම නැතුව මේ කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා කියන මේ සමස්තය තුල. එහෙම නැත්නම් මේවට අපි කියන්නේ පරම්පරාව කියලානේ. එතකොට නාම රූප පරම්පරා එක් නාම ධර්මයක් එක් රූප ධර්මයක් ක්ෂණයකින් විනාශ වෙනවා. නමුත් ඒකේ පරම්පරාව තමයි මේ දිගට පවතින්නේ. ඉතින් සමස්ත පරම්පරාවක වෙනස් වීම තේරුම් ගත්තා කියලා විතරක් අපිට නිවන් අවබෝධ කරන්න බෑ. අර ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය අපි තේරුම් ගන්නට දැක ගන්නට අවබෝධ කර ගන්නට දක්ෂ වෙන්න ඕන. ඉතින් ඒක අවබෝධ කරනකොට අපිට ඒහා බැඳිලා තියෙන ඊළඟ කාරණේ තමයි හේතුඵල දැක්. එතකොට හේතුඵල ඥානය ඒ තුල මතුවෙන්නට ඕන. ඉතින් හේතුඵල ඥානය මතුවෙනකොට ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දැක්ම. ඉතින් නිවන් දකින්න කෙලස් නසන්න නම් මේ නැවත නැවත මේ නාම රූප ධර්මයන් ජනිත වීමේ දුක්ඛය ඒක තියෙන નિસරු බව ඊළඟට ඒ දුක ඇති කරන හේතුව ඒ නිදහස් වීමේ සඳහා මඟ. එතකොට නිවන් අවබෝධය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය අත්‍යවශ්‍යයි. එතකොට මේ විදිහට මේ අනිත්‍ය කියන කාරණය නම් Tamanට වඩා ප්‍රකටව දැනෙන්නේ එතනින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි එතනින් පටන්ගෙන හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය මේ මේ සමස්තය ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. ප්‍රඥාව අවදි වෙන්න ඕන. එහෙම නැත්නම් එක කාරණයක් දැක්කයි කියලා විතරක් ඒක සමස්ත ඥානය වෙන්නේ නැහැ. එක කාරණයක් දැකීම තුළින් විතරක් අපට ගැඹුරට යන්නත් බෑ. ඒක කාරණයක් පේනවා කියලා කියන්නේ අපිට අපි සසරේ මොකක් හරි පුහුණු කරලා තියෙන හෝ අපි වැඩිපුර රුචි කරන හෝ එක පැත්තක්. ඉතින් එතනින් පටන් ගත්තට කමක් නැහැ. ඊළඟට අනිත් එක තමයි හැම දෙයක්ම සිතුවිල්ලක් විතරයි කියලා හිතෙනවා නම් ඒක වැරදි. හැම දෙයක්ම සිතුවිලි මත ක්‍රියාත්මක වෙනවා කියලා තේරුම් ගැනීම වරදක් නෑ හැම දෙයක්ම සිතුවිලිම පමණයි කියලා කිව්වොත් කම්ම නියාම බීජ නියාම ඍතු නියාම ධම්ම නියාම ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා චිත්ත නියාමයේ විතරක් එල්බගත්ත වෙනවා. ඉතින් ඒක නිවැරදි දැක්මක් නෙමෙයි. ඒතකොට නිකන් විඥානවාදී තැනකටයි අපි පැටලෙන්නේ. එහෙම නෙමෙයි. හැම දෙයක්ම සිතුවිලි මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිතුවිලි ප්‍රමුඛයි. හැබැයි එතනට කර්ම ශක්තියත් බලපාන. එතනට ඍතු නියාමයේ සීතෝෂ්ණවල බලපෑමක් බලපාන. එතනට බීජ නියාමයේ මව්පියන්ගේ ඥානමය වශයෙන් එන සම්බන්ධයත් බලපාන. එතනට මේ විශ්ව ධර්ම න්‍යාය ඒකත් බලපාන. ඉතින් ඒවෙන් විනිර්මුක්තව සිතක් විතරක් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ අන්න එහෙම සමස්ත දැක්මක් අපට ඇති විතරයි ඒක නිර්වද්‍ය මධ්‍යස්ත දැක්මක් වෙන්නේ. එහෙම නැති අපේ ප්‍රඥාව එක එක පැතිවල එල්බ ගන්නවා. එතකොට අපි වැරදි දෘෂ්ටිවලට එල්ලෙන්න පුළුවන්කම තියෙනවා.